කරනු ලබන දේශකයන්න් වහන්සේ මහව ගන්නෑවිහිල පුරාණ ආරණ්‍ය සේනාසනය ඇහැටවැව එරියාව වල්කම්බා ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති පූජ්‍ය සුනීතිසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 කතමෝච භික්කවේ ධම්මා සමන කරණාච බ්‍රාහ්මන කරණාච හිරෝ තප්පේන සමන්නාගතා භවිස්සාමිති එවං යෝ භික්කවේ සික්ඛිතබ්බං තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ චිත්තසංතානයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු කුසල හැඟීම් නැగిලා එන විදිහට අපේ චිත්තසංතානය සකස් කරගන්නේ නැතුව බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ ජීවිතය සූපපත් කරගන්න සසර ජීවිතය සූපපත් කරගන්න සියලු දුක් නැති කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද අපි කල්පනා කරන්න ඕනේ මම ධර්ම ශ්‍රවණය කරලා මේ ශ්‍රවණය කරපු ධර්මය හොඳින් ධාරණය කරගෙන මේ ජීවිතයට ඒ ධර්මය එකතු කරගන්න ක්‍රමවේදය හොයලා බලලා තමන්ගේ సంతාණයෙන් මගේ සිතෙන් ඒ ධර්මයට අදාළ චේතනාවල් පහළ වෙන විදිහට මගේ හිත සකස් කරගෙන මේ ජීවිතය සූපපත් කරගන්නවා සසර ජීවිතය සූපපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියලා අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව කවුරුත් ඇති කරගන්න පින්වත්නි සමන කරන බ්‍රාහ්මණ කරන ධර්මයන් විදිහට බුදුරජාන් වහන්සේ ඒක තැනකදී දේශනා කරනවා හිරියොත්ප්ප දෙක ගැන. ඒ කියන්නේ ලැජ්ජාව සහ බය. ලැජ්ජාව සහ බය කියන එක අපේ సంతාන වලින් උපදින්න ඕනේ කියන එකයි මේ කියන්නේ. මොනවට තියෙන ලැජ්ජාව බයද අකුසලයේ තියෙන ලැජ්ජාව සහ බය අකුසල් කරන්න පව් කරන්න ලැජ්ජාවක් බයක් තියෙන්න ඕනේ. එතකොට ඒ ඒ ලැජ්ජාවෙන් බයෙන් සමන්නාගත කෙනා පැහැදිලිවම මේ ධර්මයේ තුලට ප්‍රවිෂ්ඨ වෙනවාය කියලා සඳහන් කරලා තියෙනවා. දැන් අපි මේ කාරණාව කොයි විදිහට අපේ තුලින් විමසා ගන්නවාද කියන දේ කොපමණකින් මට ලැජ්ජාව බය තියෙනවද කියලා තමන්ගේ පැත්තෙන් හිතලා බලන්න ඕනේ. සිංහල මිනිස්සු විදිහට බෞද්ධයතු විදිහට නේද? ගම්දනව වාසය කරගෙන හැදිච්ච අය විදිහට ශිෂ්ට දෙමාපියන්ගෙන් පැවතගෙන එන අය විදිහට પરම්පරාවලින් කුලවලින් පැවතගෙන එන අය විදිහට ඔබ කියනකොටම අපිට හිතෙනවද නැද්ද හැම කෙනෙකුටම වගේ අපි ඉතින් බොහොම ලැජ්ජාව බයටයි හැදුනේ අපි වැරදි කරන්නේ නැහැ අපිට ලැජ්ජාව තියෙනවා. එනම් සමන කරන බ්‍රාහ්මණ කරන ධර්මයක් කෙනෙක්ව බ්‍රාහ්මණයෙක් බවට පත් වෙනවා. ශ්‍රමණයෙක් බවට පත් වෙනවා. එවැනි ඒ කියන්නේ මේ ගිහිගේ ගිහි සම්පත් නැත්නම් කාම සම්පත් වලින් ඉක්මවා යන ධර්මයක් තමයි ලැජ්ජා බය කියලා කියන්නේ. දැන් අපි කල්පනා කරොත් මේ අත්ෝ කියයි අපිට හොඳට ලැජ්ජා බය තුන අපි ලැජ්ජා බය ඇතුව හැදලා තියෙන්නේ කියලා වුණ තරම් කියනවා. හැබැයි බ්‍රාහමණයෙක් වෙන පාටකුත් නැහැ. ශ්‍රමණයෙක් වෙන පාටකුත් නැහැ. එහෙනම් මෙතන මොකක් හරි පැටලිලා තියෙනවා. ගිහිගේ අතහැරලා යන පාටක් නැහැ. ගිහිගේ අතහැරලා යන පැත්තක තියද්දී කම්සපයන් පිළිබඳ කලකිරෙන පාටකුත් නැහැ. නේද? මේකෙන් අත මෙදෙන්න අදහස් කරන පාටකුත් නැත්තම් මෙතන මොකක් හරි පැටලෙලක් තියෙනවා. ආන් ඒක තේරුම් ගත යුතුව තියෙනවා පින්වත්නි. මේක තේරුම් ගන්න අපි තව කාරණාවක් මෙතෙන්ට මේකතු කරගන්නවා. අභිධර්මයට අනුව අපි දන්නවා හැම අකුසලයක් එක්කම හැම අකුසල සිතක් එක්කම මිශ්‍ර වෙලා හැදෙන චෛතසික ධර්මයන් හතරක් තියෙනවා. මොනවාද ඒ? මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය කියලා. මෝහය කියන්නේ ඇත්ත වහන ස්වභාවය. ඒතර අපේ හිතේ අකුසල ධර්මයක් ඇති වෙනකොට අපිට ඇත්ත ඇහිලා යනවා. අහිරිකය කියලා කියන්නේ පාපයට තියෙන ලැජ්ජහ නැතිකම. අනුතප්පය කියලා කියන්නේ පාපයට තියෙන බය නැතිකම. අනර හිරි ඔතප් දෙකට ප්‍රතිවිරුද්ධ ධර්මතා. හරිද? එතකොට උද්දච්චය කියලා කියන්නේ හිතේ ඇති වෙන නොසන්සුන්ගත ස්වභාවය. එහෙනම් හැම අකුසලයක් එක්කම ලැජ්ජාව නැතිකමයි බය නැතිකමයි හැදෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. දැන් ලැජ්ජා බය තියෙන කෙනාට එන අකුසල හැදෙන්න විදිහ නැති වෙන්න ඕනේ. ඒ හැම අකුසලයක් එක්කම ලැජ්ජා නැතිකම බය නැතිකම කියන ගැතින මේක මහ පටලවිල්ලක් අපිට. මේ පටලවිල්ල ලෙහා ගන්න ඕනේ කියලා. අකුසල් කියන්නේ මොනවාද? අකුසල් කියලා කියන්නේ ලෝභ, දේශ, මොහ. එහෙනම් හැම ලෝභ, දේශ, මොහ සහිත හැම සිතුවිල්ලක් එක්කම ලැජ්ජා බය නැති වෙනවා කියලා ඉන්නේ. හැම සිතුවිල්ලක් එක්කම ලැජ්ජා බය නැති වෙනවා කියලා කියන්නේ. දැන් පින්වත් මේ ඇත්ත. සතෙක් මරනකොට හොරකමක් කරනකොට ලැජ්ජාව නැති වෙනවද නැද්ද? කාමයේ වර්ධව හැසිරෙනවා කියන්නේ ලැජ්ජා බය නැහැ. එතකොට බොරු කියන්නේ ලැජ්ජා බය නැහැ. ඒව අහු වුණාම නේද ලැජ්ජාවක් ඇති වෙනවා. එහෙමයි අපි හිතන්නේ. ඒ වගේ මේ සම්මතයේ පේන්න තියෙන කර්මපතයන් සිද්ධ වෙන වැරදි කරනකොට නම් අපිට තේරෙනවා එයා මේ වැරදි කරන්න ලැජ්ජා බය නැහැ. විශේෂයෙන් කාමයේ වර්ධායම හැතිරෙනවා නම් අපි කියනවා යට කිසිම ලැජ්ජාවක් කිසිම බයක් නැහැ මේ වගේ වැඩ කරන්න කියලා කියනවා. එහෙම නේද? හැම අකුසලයක් එක්කම ලැජ්ජා බය නැති වෙනවා කියලා කිව්වනේ. දැන් අපි විමසලා බලමු ඊටාම පරිස්සමෙන් දරුවෙකුට තියෙන ආදරයක් අම්මෙකුට දරුවෙක් කෙරෙහි ආදරයක් තියෙනවා කියලා හිතන්න. අම්මෙකුට හෝ තාත්තෙකුට දරුවෙක් කෙරෙහි ආදරයක් තියෙනවා. දැඩි ආදරයක් තියෙනවා. දැඩිව එල්බා ගැනීමක් තියෙනවා. අන්න ඒ අම්මෙකුට තාත්තෙකුට දරුවෙක් කියන කියලා දරුවෙක් ගැන තියෙන ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. නේද? දරුවෙකුට තියෙන ආදරය කියන්නේ ලෝභයක් නේ. එහෙනම් ලෝභය කියන්නේ කුසලද අකුසලයක්ද? අකුසලයක්. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. අපේ බොහෝ දෙනා පින්නත් මේ නිවන් දැකීම සඳහා තමන්ගේ කටයුතු නම් සම්පාදනය කරගන්නවා නේද? හුඟක් අය කියන මම පන්තිල් එහෙම කඩන්නෙත් නෑ, මම කේලම් කියන්නේ බොරු කියන්නේ නෑ. කාටවත් කරදරයක් කරන්නේ නැහැ. අර එහෙම කියලාකින් හරි හොඳ ජීවිතයක් ගත කරන එක හරි වටිනවා. ඒක එපා කියනෝ නෙවෙයි. නමුත් එපමණකින් විතරක් ඇද්ද කියලා හිතලා බලන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරේ අකුසලයේ එක මොහොතකටවත් වර්ණනා කරේ නැහැ බුද්ධ දේශනාවට අනුව. එහෙනම් දරුවෙක් කෙරෙහි තියෙන අධිකතර වූ බැඳීම බුදුරජාන් වහන්සේ වර්ණනා කරපු එකද? නෑ නෑ නෑ. එහෙනම් ඒක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් බොහෝ දෙනා කල්පනා කරනවා ඒක අඩු කරගන්න ඕනේ නැති කරගන්න ඕනේ කියලා. මතක්වත් වෙනවද අඩුව ගන්න? මම හරි හොඳ ජීවිතයක් ගත කරනවා කියවට එනම් නිවන් දකින්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්නේ නැති පාටයි. නිවන් දකින්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්නේ. Tamange අතුලාන්තයේ මේ වගේ දේවල් එනේවා අයින් කරගන්න ඕනේ. එහෙනම් දරුවෙකුට තියෙන ආදරයක් ඇති වෙනකොට අම්මෙක්ගේ මේ ධර්මයට අනුව නම් ඒක අකුසලයක්. එහෙනම් ඒ අකුසලයක් එක්ක අනිවාර්යෙන් මොනවද තියෙන්නේ? ලැජ්ජාව, බය නැතිකම. දැන් අපි අපේ අම්මෙකුට කිව්වොත් එහෙම අම්මා දරුවට ගොඩක් ආදරේ කරයි. ලැජ්ජා නැතුව දරුවට ආදරේ කරන්නේ. බය නැද්ද ළමයට ආදරේ කරන්න කිව්වොත් එහෙම ඒක විකාරයක් වගේ නේද? දරුවෙකුට ආදරය කරන එකේ තියෙන ලැජ්ජාව මොකක්ද? ආන් එහෙම ගැඹුරු ප්‍රශ්නකට අපි යනවද නැද්ද? දරුවෙකුට කරන ආදරය කියන්නේ අකුසලයක්. හැම අකුසලයක් එක්කම ලැජ්ජාව ඇති වෙනවා නම් දරුවෙකුට තියෙන ආදරය ගැන තියෙන ලැජ්ජා බය මොකද්ද? මොකටද මම ලැජ්ජා වෙන්නේ? මගේ දරුවට ආදරය කරන්නේ. මං කාටද බය වෙන්නේ? මගේ දරුවට ආදරය කරන්නේ. ආන් එහෙම ලොකු ගැටලුවකට එනවද නැද්ද? එහෙනම් අපිට තේරුම් ගන්න වෙනවා මේ ආර්ය විනේහි ලැජ්ජා බය කියන්නේ මොකද්ද? පිරියොතක් කියන්නේ මොකද්ද? අපි මේ සාමාන්‍ය ගෙදර දොරේ කටයුතු කරන කොට අපිට ඇති වෙන නේද ඒ කාමයේ වර්ධව හැසිරීමේදී ඇති වෙන ලැජ්ජා බය වගේ එකක් නෙවෙයි. ඊටදී බොහොම හාඩ ගිය එකක් වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔය හොයලා බලන්න ඕනේ අපි නම් මේ කරුණු හම් වෙනකොට නුවණින් විමසා බලන්න ඕනේ. හ්ම් හොඳයි. දැන් අපි මේක තේරුම් ගන්න බලමු පොඩ්ඩක්. කවුරුහරි කෙනෙක් වින්නත් මේ අපි හිතමුකෝ යම් එක අසරණ ස්ත්‍රියක් ඉන්නවා කියලා විවාහ પ્રાપ્ત වෙච්ච. මේ තනත්තියගේ ස්වාමියා මේ තනත්තිය එක සැරයක් පවට්ටනවා හොඳටම. රැවටුවාට පස්සේ මේ තනත්තිය රැවටුණා කියලා දැනගෙන හා කමන්නේ දැන් ඉතින් හොඳට ඉදීනේ කියලා ඔන්න සමාව දෙනවා. සමාව දීලා ටික දවසක් ඉනකොට ආය රැවටුනවා. ආය රැවටුවට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ආය කමක් නැහැ ඉතින් මේ හැදෙයිනේ කියලා ආය සමාව දෙනවා. ආය සමාව දීලා ටික දවසක් ඉනකොට ආය රැවටුනවා. රැවටුණාට පස්සේ ඔන්න දැන් අපිව හම්බෙන්න එනවා මේ තනත්තිය. හම්බලා ඉන්න කෙනා මම මේ සැරේ සමාව දෙන්න තමයි හිතන්නේ. අපි මොනවා කියන්නේ? නේද? ඔබට නම් කිසිම ලැජ්ජාවක් නැහැ. කිසිම ලැජ්ජාවක් නැහැ කියලා කියනවද නැද්ද? අන්න හරි කියනවා. ඇයි? රවට්ටන රවට්ටන වාරයක් ගානේ ආය හොඳයි ආය හොඳයි කියලා නේද? නෑ රවට්ටන එකක් නෑ කියලා ඉවර වෙලා ආය පිළිගන්නවා නම් එතන අපි අපි කියනවා ලැජ්ජාවක් නෑ කියලා. රවට්ටන රවට්ටන වාරයක් ගානේ නැවත නැවත හොඳයි කිය කිය හොඳයි කිය කිය හොඳයි කිය කිය පිළිගන්නවා නම් රවට්ටනවා කියලා දැනගෙන ලැජ්ජහ නැතිකමක්ද නැද්ද ලැජ්ජහ නැතිකමක්ද නැද්ද හා එන්නත් නෙහි අපි අපේ හිත දිහාරම් බලන්න අපි බලමු අපිට මේ ජීවිතේ හම්බෙච්ච අය ගැන පුංචි කාලේ ඉඳන් අම්මගේ තාත්තගෙන් Tamanට ලැබිච්ච ලැබෙන හෝ ලැබිච්ච සෙනෙහසක් තියෙනවා ඒ සෙනෙහස ගැන ආදරය ගැන එකම විදිහයි අඩු වැඩි වීමක් වෙන්නේ කියලා ඇත්තම කතා කරොත් විශ්වාසද? ඒවා සරෙන්තර වෙනස් වුණාද නැද්ද? ඒවත් වෙනස් වුණා. නේද? ඊට පස්සේ යාළුවෝ ආදී Tamanට හිත මිත්‍ර ආදීන් ඔන්න බොහෝ එකතු වුණා. ඒ අයගෙන් Tamanට ලැබිච්ච හිතවත්කම් ලෙන්ගතුකම් ගන්න ඒවා බලාගෙන ඉඳි වෙනස් වුණාද නැද්ද? එක ගානටවත් මෙන්න මෙයා මාත් එක්ක හැමදාම එකම විදිහට හිත පවත්වාගෙන හිටියා කියලා කියන්න පුළුවන් කවුරු හරි හම්බුණාද? නෑ. ඇත්තටම කියන්න බලන්න ස්වාමි භාර්යාවරු ගැන උනත් මොකද කතාව? ඒවා ලේසියට කියන්නේ නෑනේ. කියන්නේ නැතුණාට වැඩේ මොකද? එහෙම තමයි ඒවා නේද දවසක ආණ වෙනස් වෙනවා, සති ගාණ වෙනස් වෙනවා. නේද මේ හොඳට ඉන්නවා මේ సంతාන වෙනස් වෙනවා. මේ වෙනස් වෙනවා හොඳයි. එහෙම කියනකොට අපිට හරි ආඩම්බරයි වගේ නේද? ආම්දුර අපේ පැත්තට කතා කරලා බලන්නකෝ ඈ. මාව තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ විතරයි කියලා. ඔන්න දැන් අපිට එතන මේ ධර්මයෙන් විතරයි කියලා. එහෙනම් මම අනිත් පැත්තට යමක් අහන්න හදන්නේ. මේ අත්තන්ගේ චිත්තසංතානවල එක එක්කෙනා ගැන තිබුණ ආදරය ආදිය එකම ගානට තාම තියෙනවද? ඒක වෙනස් වෙන්නෙම නැද්ද? වෙනස් වෙන්නෙම නැහැ. හැම වෙලේම වෙනස් වෙන අද හැන්දෑවට හිතෙන්නේ ඒක විදිහට නම් හෙට උදේ වෙනකොට තවත් විදිහක්. ඔන්න ඔය ඔකොටෝම කියනවා පින්නන්නේ ඒ කියන්නේ සංස්කාරවල එක කොටසක් සැකසීමක් ඒවා සකස් වෙන ඒවා. සකස් වෙන යමක් මේ ලෝකේ තියෙනවා නම් හේතු හින්දා. දේ දුන්න කියන්නේ සකස් වෙන එකක්. වැස්ස කියන්නේ සකස් වෙන එකක්. වැස්සට අවශ්‍ය කරන දේවල් සම්පාදනය වෙන ගානට වැස්සේ සමහරවට ඊයේ වහිනා වෙලාවට කුඩු පොද වැස්ස වහිනවා. ඊළඟට සුලි සහිතව වහිනවා. නේද? එක එක එක විදිහට වහිනවා. ඒ එක එක විදිහට වහින්නේ ඒ ඒ වැස්සට පෝෂණය ලැබිලා තියෙන ආකාරයට මිසක්කා ඒ වැස්සේ ස්වභාවය මිසක්කා ඒක කවුරුත් කරන එකක් නෙවෙයි. දේ දුන්න කියන්නේ ඒත් එහෙමයි. අවුව කියන්නේ ඒත් එහෙමයි. පුණක කියන්නේ ඒත් එහෙමයි. අපේ සිතුවිලි කියන්නේ ඒත් එහෙමයි. නේද? අනුන්ගේ සිතක ඇතිවන්නා වූ ආදරය ආදී සිතුවිල්ල අපි හිතුවොත් ඔය අනිත් අයට වගේ නෙවෙයි මට හම්බෙච්ච දේවල් නම් වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙම හිතලා රැවටුණාද නැද්ද? රැවටුණාද නැද්ද? ඒ රැවටුනේ අනිත් අයගේ වැරද්දින්දද? අනිත් අයගේ වැරද්දද? නෑ පින්නත් ඒ ඒක සකස් වෙන එකක් හින්දායි. ඒක හේතු සහිතව සකස් වෙනවා. දරුවෙක් පොඩි කාලේ පිරිමි දරුවෙක් අම්මෙකුට ගොඩාක් ලෙන්ගතු හිටියට නේද? ඒකට හේතු තියෙනවා. මොකද අම්මගේ රූපය, අම්මගේ නැළවිලි ගී, අම්මගේ කිරි රස, අම්මගේ ස්පර්ශය මේවා ඔක්කොම ලබා ගන්නවා පුංචි කාලේ. ආන් ඒවා හේතු වෙලා එයාට අම්මා නැති බැරි තත්යකටපත් වෙනවා. නේද? ලොකු වෙනකොට ඒවා අඩු වෙනවා. සැප ලබා ගන්නවා අඩු වෙනකොට ඉන්ද්‍රියන් වලට ඒ තියෙන ඇල්ම ඇතුළෙන්ම ඇති වෙන ඇල්ම අඩු වෙලා යනවා. නේද? ඉතින් ඒක කාගවත් වැරද්දක් නෙවෙයි. අපි කෑ ගැහුවට දැඟලුවට අවුවගස්ස දැකලා කෑ ගැහුවට දැඟලුවට මේ ගාන්නම තියෙන්න ඕනේ. මොකද මේ පායලා පායලා වහිනකොට මේ අඩු වෙන්නේ එහෙම අඩු වෙන්න දෙන්න පුළුවන්ද කියලා එහෙම පුළුවන්ද? කාලයක් වහින්න නැතුවම තියෙනවන්නේ. ඉතින් මොනව කරන්නද කවදා හරි වහයි කියලා ඉන්නවා. නේද? කාලයක් එක දිගටම වහිනවා මෙන්න. ඉතින් මොනව කරන්නද කොයි වෙලාවෙ හරි පායයි කියලා ඉන්නවා. ආන් වගේ මේ ගැන ඇලීම් ගැටීම් නැතුව ජීවත් වෙන්න වෙන්නේ ඒවා සකස් වෙන දේවල් හින්දා. වෙනත් මේ මේ හැම වෙලේම වෙනස් වෙන දේ හැම වෙලේම වෙනස් වෙන හැම වෙලේම සකස් වෙන මේ සංස්කාරය සුන්දරයි, සුවයි, නිත්‍යයි වෙනස් වෙන්නේ කියලා. දැන් කීතරයක් ගත්තද? මගේ දරුවෝ වෙනස් වෙන්නේ මගේ දරුවන්ගේ ආදරය වෙනස් වෙන්නේ මගේ ස්වාමිවරු, භාර්යාවරු වෙනස් වෙන්නේ මගේ යාළුවෝ වෙනස් වෙන්නේ කියලා කීතරයක් ගත්තද? නේද? කීතරයක් හිතුවද? නේද හැමදාම මාරු කර කර හිතන්නේ. එක ඔන්න එක දෙයක් වෙනස් වෙගෙන යනකොට නෑ ඒක වෙනස් වුණාට ඉතින් මෙන්න මේ දේ දිගටම තියෙන්නේ මාත් එක්ක කියලා අදහසක් තියෙනවා. ආ ඒකට විකල්පයක් විදිහට මේ දේ මට හම්බෙයි නේ කියලා කැමැත්තක් තියෙනවා. නේද? දැන් මේ බලන්න. ලන්දේසින්ගෙන් පුතුගීසින්ගෙන් රට බේර ගන්න ඕන වෙලා ලන්දේසින්ව ගෙන ගත්තා. ලන්දේසින්ගෙන් රට බේර ගන්න ඕන වෙලා ඉංග්‍රීසින්ව ගෙන ගත්තා. නේද? තවත් සැරයක් තවත් කවුරු හරි ගෙන ගත්තා නම් එහෙම අපි කියයි අපිට ලැජ්ජා නැහැ. හතරවෙනි වතාවට වෙන කවුරුහරි ගෙන්න ගත්තා කියලා. ඒ වගේ අපි එක්කෙනෙක්ගෙන් පීඩාවකට පත් වෙනකොට තවත් එක සංස්කාරයකින් පීඩාවට පත් වෙනකොට ඒ වෙනුවට අපි මොකද හැමදාම කරන්නේ? වෙනත් සංස්කාරයක් ඇතුළු කරගන්නවා. අහවලාගේ ලෙන්ගතුකම නැත්තම් දෙමව්පියන්ගෙන් ආදරය ටික ටික අඩු වෙනකොට ඒ වෙනුවට යහළුවන්ගේ තියෙන ලෙන්ගතුකම් හදා ගන්නවා. යහළුවන්ගේ ලෙන්ගතුකම් අඩු වෙනකොට ස්වාමි භාර්යාවරුන්ගේ ලෙන්ගතුකම් හදා ගන්නවා. ස්වාමි භාර්යාවරුන්ගේ කලකිරීම නැති වෙනකොට දරුවන්ගේ ලිංගතුකම් හොඳයි කියලා හදාගන්නවා. නේද? මේ විදිහට ඒවත් වෙනස් වෙනවද නැද්ද? එහෙනම් ඒක පින්වත්නි අම්මලා තාත්තලාගේවත් යාළුවන්ගේවත් ස්වාමියා භාර්යාවරුන්ගේවත් දරුවන්ගේවත් මුණුපුරන්ගේවත් වැරද්දා නෙමෙයි බොහෝ දෙනා ඉන්නවා දරුවෝ හරියන්නේ නැතුනට ආයෙනා නේ මේ මුණුපුරා නම් හරිම හොඳයි කියලා මුණුපුරාව අල්ල ගන්නවා. නේද? මිනිපිරිව අල්ල ගන්නවා. නමුත් ඒක එකක්වත් හරියන්නේ නැහැ. කවදාවත් හරියන්නේ නැහැ. ඒක කාගවත් වැරද්දක් නෙවෙයි. ඇයි ඒ? ඒක තමයි සංස්කාරයාගේ හැටි හැකසෙන දේවල්. දැන් මම අහනවා. එහෙනම් සංස්කාරය වෙනස් වෙන බව දැන දන්න කෙනාට ඒ හිතෙන්ම පින්වත් හැම නිමේෂයකම අදහසක් එන්න ඕනේ. ආයෙනම් මම මේ සංස්කාරය අල්ලන්නේ නැහැ. ආයෙනම් අල්ලන්නේ නැහැ. ලැජ්ජ නැද්ද? අර ස්ත්‍රියක් ගැන අපි ඉස්සෙල්ලාම කතා කරේ. නේද? පීඩාවටපත් උනා ඇති තරම්. මේ තමන්ගේ ස්වාමියා නිබඳව තමන්ව රවට්ටලා දැම්මා. එහෙම රවට්ටලා දාද්දිත් නැවත නැවත නැවත නැවත මේ ස්වාමියාවන් ප්‍රාර්ථනා කරගෙන යනවනම් අපි කෙනෙකුට ලැජ්ජ නැහැ කියලා. සංස්කාර පොදිය හැමදාම අපි රවට්ටලා තියෙනවා. මේ වගේ ශරීරයක් ලබා දීලා මොකද කරලා තියෙන්නේ? ඉන්නකෝ ඔයාට මම මේ ශරීරයෙන් හුඟක් සැප ලබා දෙන්නම් කියලා වැඩියෙන්ම ලබා දෙන්න මොනවද? දාඩිය ධම්මෝනවා නේද නිදි කරෝනවා හොදන්න කියනවා රිදෝනවා කක්කැක්කුම් ඇති කරනවා අසනීප ඇති කරනවා බොහෝ ආදීනෝ දීලා තියෙනවා රවට්ටලාද නැද්ද අපි නම් කියන්නේ අපේ මට මහන්ද ශරීරේ මේක නම් නැති වෙන්න දෙන්න බැරියෝ කියලා දොස්තර ළඟට ගිහලා කෑ ගහලා නැති වෙන්න නම් දෙන්න බා දොස්තර මහත්තයා මාව කොහොම හරි බේර ගන්න කියලා. එතකොට නමුත් මේ ශරීරය තරම් දුක් දෙන නේද? එතකොට හරියට මේ ශාරීරික මානසිකව තමන්ගේ පැත්තෙන් පවා පෙන්වන්න බලන්න අපේ පැත්තෙන් අපි හිතලා බලන්න. වෙලාවකට කෙනෙක් ගැන පුදුම විදිහට ආදරේ හිතෙනවා. ඕන් ඒක සකස් වෙනවා. වෙලාවකට ඒ තැනත්තා හෝ තැනත්තිය ගැන මොකද හිතෙන්නේ? පේන්න බෑ. නැති එකමයි හොඳ කියලා හිතනවා. ආයෙ ටික ගිහින් අපි එහෙම හරියනවද කියලා ආයෙ ආයෙ ටික ගිහින් ආයෙ පෙන්වන්න බෑ. මේ වගේ මහා විකාර ගතියක් තියෙනවද නැද්ද? මේ සංස්කාරය වගේ විකාර ගතියක් තියෙනවා. හේතු හේතු ඇති වෙනකොට සකස් වෙන ගතියක් තියෙනවා. එහෙනම් අපිටම අපි ගැන කලකිරෙන්න ඕනේ පළවෙනියෙන්. හ්ම්. ඉලයිසහ නැත්නම් මගේ මේ මේ වගේ හිතක් එක්ක මට ජීවත් වෙන්න. ආන් එහෙම සංස්කාරයන් පිළිබඳව ලැජ්ජාවක් උපදින්න ඕනේ. ඒ ලැජ්ජාව උපදින්න සංස්කාරයන් අභිනන්දනය කරන්නේ නැහැ. නැවත අල්ලන්න යන්නේ නැහැ. නැවත අල්ලන්න මට දැන් ඇති වෙලා නේද? එපා වෙලා කියලා කියන්නේ. නැයි මේක හැම වෙලේම අනිත්‍ය ස්වභාවය තියෙන එක. මේක හැම වෙලේම දුක්ඛ ස්වභාවය තියෙන එක. මේක හැම වෙලේම මට ඕන හැටියට වෙනස් වෙන එක නෙවෙයි මට ඕන හැටියට නෙවෙයි මේ සංස්කාරයන් වෙනස් වෙන එක මේ යාළුවගේ වැඩක් ඒක. අනුන්ගේ අනුන්ට ඕන හැටියට වෙනස් වෙන එක. මම මේකේ මේකේ කොණ්ඩේ පැහෙන්නේ මට ඕන හැටියට. මේක මහත් වෙන්නේ මට ඕන හැටියට. මේක උස යන්නේ මට ඕන හැටියට. මේක කොට වෙන්නේ මට ඕන හැටියට. කෙට්ටු වෙන්නේ මට ඕන හැටියට. සීනි වැඩි වෙන්නේ මට ඕන හැටියට. ප්‍රෙෂර් වැඩි වෙන්නේ මට ඕන හැටියට. මොකුත් නැහැ මේ අනුන්ගේ වැඩක් වගේ හරියට නිකන් මගේ වැඩේ මොකද කරලා තියෙන්නේ කියලා උදේ යන්න ඕන ඕන් කියලා සීන් බලා ගන්න ඕනේ ප්‍රෙෂර් බලා ගන්න ඕනේ කොලෙස්ටරෝල් බලා ගන්න ඕනේ ඉතින් මේ මේ ශරීරයත් එක්ක තියෙන මේ හිතුවක්කාර ශරීරය මට ඕන හැටියට වැඩ කරන්නේ මොකද කියන්නේ එතකොට මට ඕන නැති විදිහට මට ඕන විදිහට වැඩ කරන්නේ නැති මෙවැනි ශරීරයක් මගේ කියලා හැමදාම තියාගෙන ඉන්න ලැජ්ජ හනද හැමදාම මේ ශරීරය අපිව රවට්ටනවා. මොකද? අසනීපයක් ඇති කරන අපිට මොකද්ද හිතෙන්නේ? දැන් නම් හරි ගියා වොන් කියලා හිතෙනවා. නේද? හැබැයි ආය සතියකින් ආය මෙන්න වෙදී. ආය සතියකින් ආය වෙදී. ඉතින් එහෙනම් මේ ශරීරය ගැන පින්නත් මේ අපිට ලැජ්ජාව උපදින්න ඕනේ මේ වගේ ඒවා නම් මට එපා. ඕනෙම නෑ. ඕනෙම නෑ. මේ හිත ගැන ලැජ්ජාව ඇති වෙන්න ඕනේ. තමන්ගේ ශරීරය තමන්ගේ හිත ගැන විතරක් නෙවෙයි. අනුන්ගේ ශරීර සහ අනුන්ගේ හිත ගැන ඊටත් වැඩිය ඊටත් වැඩි ලැජ්ජාවක් බයක් ලැජ්ජාවක් ඇති වෙනවා අපේ අම්මේ මාව කීසරයක් නම් දැන් රවට්ටලා තියනවාද තවත් මේ જાතියේ ඒවා ගැන මම නම් විශ්වාසයක් තියන්නේ නෑ මේ වගේ මනුස්ස సంతාන මේ වගේ මනුස්ස ශරීර ඒවා හැම වෙලෙම කැඩෙන බිඳෙන paludu වෙන දුගඳ හමන දේවල් ඒවා සුවයි සුන්දරයි මధుරයි කියලා අරගෙන මාව ඇත්ති වෙනකන් රැවටුණා නේද එහෙනම් මේ ශරීර අනුන්ගේ ශරීර අනුන්ගේ හිත යන මම නම් ආය කිසිම බලාපොරොත්තුවක් ඇති කරගන්නේ ඇති වෙන්නේ නැති තත්ත්වෙට තමන්ගේ හිතපත් වුණොත් කාම සම්පත් පිළිබඳ තියෙන ඇල්ම වැඩි වෙයිද අඩු වෙයිද අනිවාර්යෙන් අඩු වෙනවද නැද්ද ආන්නේ එකයි කියන්නේ අන්න ඒ සංස්කාරයන් පිළිබඳව තමන් තුළ ඇති කරගන්නා වූ ලැජ්ජාව එන්නත් මේ ශ්‍රමණ කරන බ්‍රාහමණ කරන ධර්මයක් කියලා. ඒකෙන් සමන්නාගත වෙන්න ඕනේ කියන අපේ හිතේ එහෙම අදහස් එන තත්ත්වයට හිත සකස් කරගන්න ඕනේ. සකස් කරගන්න මොකද කරන්න ඕනේ? මේකේ යථාභූත ස්වરૂපය අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය දුක්ඛ ස්වභාවය තමන්ගේ නුවණින් විමසන්න ඕනේ. එහෙම නැත්නම් අපි මෙහෙම නිකම්ම හිටියොත් මොකද වෙන්නේ? ඒ ඉන්නවා ඉතින්. මෙහෙරෙන්ද කිට්ටු වෙලා ඉතින් සංස්කාර වලට එන්න කියනවානේ. අනේ ලොකු දුවට එන්න කියන්න, පොඩි පුතාට එන්න කියන්න, තවසරයක් බලා ගන්න නේද කියලා. සංස්කාර ප්‍රාර්ථනා කරගෙන මැරෙනවා. ඒවා අසුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා මැරෙනවා. එතකොට මොකද වෙන්නේ? අතුලාන්තයෙන් ඇතිවන්නා වූ දරන්න බැරි චේතනාව හින්දාම නැව තණ්හාව හින්දාම නැවත් ශරීරය හැදෙනවා. නැවත් ශරීර කට්ටියක් ආන්නනේ ගොම බෝල කරපොනවා. හ්ම්. කට්ටියක් ගුල්ලස්සට වෙලා ඉන්නවා. කට්ටියක් ඉපදිලා මැරෙනකම්ම ආලෝකයේ මහත්යක්වත් දකින්නේ නැහැ. කට්ටියට හැමදාම වතුරේ. හ්ම් මොකද මේ? ඇයි එහෙම උනේ? මේ සංස්කාරය හොඳයි කියලා මෙනෙහි කරගෙන කටයුතු කරපු හින්දා. දැන් දරුවෙකුට තියෙන ආදරය ගැන අපිට ලැජ්ජාව උපදිනවද? රවට්ටන රවට්ටන වාරයක් වාරයක් ගන්න. දැන් කීතරක් රවට්ටනවද? හැමදාම වෙන මොකක් හරි අල්ල ගන්නවද නැද්ද? නේද? අනේද සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති වෙච්ච කෙනා පින්වත්නි ශ්‍රමණේ බ්‍රාහමණෙක් විදිහට කටයුතු කරනවා. මේ කලකිරීම කියන එක ඉබේ ඇති වෙනවාද? ඇති වෙනකම් බලන් ඉන්න කවදා හරි. ඉන්නකෝ මගේ ලං කලකිරීම ඇති වෙනකම් තමයි මම ඉන්නේ. තාම ඇති වුනේ නැහනේ. එහෙම කිව්වට ඇති වෙන්නේ ඇති වෙන්නේම නෑ විතක කලකිරෙනවා ඒ කලකිරෙන්නේ පින්නත් අපි අපේ ජීවිතවල කලකිරෙනවා කලකිරෙන අවස්ථා තියෙනවා ඒ කලකිරෙන්නේ සිද්ධිවල සංස්කාරයන්ගේ නෙවෙයි නොයෙක් අම්මා මරනවා කියලා කලකිරෙනවා තාත්තා මරනවා කියලා කලකිරෙනවා ගෙවල් කැඩුනා කියලා කලකිරෙනවා ස්වාමියා භාර්යාව මැරුණා හෝ දාලා ගියා කියලා කලකිරෙනවා දරුවෝ හිතුවක්කාරයි කියලා කලකිරෙනවා මේ වගේ නොයෙකුත් නොයෙකුත් දේවල් පිළිබඳ කලකිරීම ඇති වෙනවා පිළිබඳ අන්නේ ඇති වෙන කලකිරීමේ ස්වභාවයන් අපි ඒවා කලකිරීම කියලා ගන්න බෑ ආර්ය විනයෙහි සංස්කාරයන් පිළිබඳ කලකිරීම තමයි ඇති වෙන්නේ. ඒ සංස්කාරයන් පිළිබඳ කලකිරීම ඇති කරගන්න ඇති කරගන්නද ඒ සංස්කාරයන්ගේ අනිත්‍ය අනාත්ම දුක්ඛ ස්වභාවය දකින්න ඕනේ. ආන්ගේ දැක්කොත් තමයි ඒක පිළිබඳ කලකිරීම ඇති වෙන්නේ. එහෙම නැත්නම් ওই සිද්ධි ගැන කලකිරුණාට ටික දවසකින්ම මොකද වෙන්නේ? අම්මා මැරුණා කියලා කලකිරුණාට තුන් මාස දාන වෙනකොට අඩු වෙනවා ටිකක්. අවුරුදු දාන වෙනකොට තවත් අඩු වෙනවා. අවුරුදු දෙක තුනක් දාන දෙනකොට කාලයගේ වෑමෙන් කලකිරීම අඩු වෙනවා. නමුත් සංස්කාරයන් කෙරෙහි කලකිරෙන කෙනා නේද? ලැජ්ජාවෙන් සංස්කාර පිළිබඳ ලැජ්ජාවෙන් කලකිරෙන සංස්කාරයන් ගැන හොයලා බලන්න ඕනේ. හොයලා බලනකොට ඒවා ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා ගන්නෙ ගැලෙන්නේ නෑ තමන්ගේ හිතේ. හරි? එහෙනම් දැන් තේරෙනවද? සසර ජීවිතයේ මේ තරම් විශාල පීඩණයකට ලක් වෙලා අනන්ත දුක් විඳගෙන එන මේ ගමනේදී මේ වතාවෙත් මම මගේ දරුවා කෙරෙහි මගේමයි සුවයි සුන්දරයි ප්‍රියයි කියලා ආදර හැඟීමක් ඇති කර ගැනීම ගන්න ලැජ්ජා වෙන්න ඕනද නැද්ද? සතු දන්න කෙනෙක් ලැජ්ජා වෙන්න ඕනද නැද්ද? ඒ වෙනස් වෙන හින්දා. ආන්ගේ ලැජ්ජාව එක සැරයක් හරි දැන්නලා තියෙනවද? අන්නේ ලැජ්ජාව එක සැරයක් හරි දැන්නලා තියෙනවද? අහන්න හිතේ. එහෙනම් මාව ශ්‍රමණේක් බ්‍රාහමණේක් බවට පත් වෙන්නේ පත් වෙන්නේ නැහැ වෙනවා. ලැජ්ජා බයෙන් මම සමන්නාගත නැහැ. මේ මම ලැජ්ජා බය කියලා කියන්නේ මේ කාමයේ වර්ධනයසිනෝ වගේ දෙයකට හොරකම් කරන ප්‍රසිද්ධිය හොරකම් කරන ලැජ්ජා. නේද? ආන් ඒවට නම් සාමාන්‍ය සමාජයේ ලැජ්ජාව කියලා කියන්නේ. කායෙන් හරි මොන හරි ඉල්ලන්න ලැජ්ජා. නේද? හරි. දැන් බය කියන්නේ බය කියන්නේ මොකද්ද? දරුවෙකුට ආදරය කරන්න බය වෙන්න ඕනද? ඕනේ නැහැ. නෑ නෑ දරුවෙකු ආදර කරන්න බය වෙන්න ඕනේ නෑ. නමුත් ඒක අකුසලයක්. නේද? අකුසලයේදී බය නැතිකමක් තියෙනවා අය කියලා දේශනා කරලා තියෙනවා. ඇයි අකුසලයක් හැදෙනකොට එතන අහිරිකය අනෝතප්පේ කියන්නේ පාපේහි බය නැති ගතිය. අකුසලේ බය නැහැ. කිනත් මේ දරුවෙකුට ආදරය කරන්න බය වෙන්නම ඕනේ. හරි. ඇයි අපි බය වෙන්න ඕනේ කියලා හිතන්නේ? දැන් මේ ලැබිච්ච ජීවිතයේ කෙවන මේ ජීවිතයේ සබද හම්බෙලා තියෙන්නේ. මේ වගේ ශරීරයක් හම්බෙලා නැහැ. ඊළඟට මේ සැරේ ශරීරේ මං ඉල්ලගත්තාද මට ආපු එකක්ද? මං ඉල්ලගත්තා. නෑ මං ඉල්ලගත්තා නම් මේ වගේ එකක් ඉල්ලගන්නේ නැහැ. නේද? එහෙනම් මේක මට ආපු එකක්. හොඳයි මේ සංස්කාරයන් කෙරෙහි විශ්වාසය තියාගෙන ඉඳලා මේ වගේම ශරීරයක්ම හැමදාම හම්බෙයිද? ඊට වඩා වැඩියෙන් දේවල් දෙන්න ඉඩ තියෙනවා. නේ? මේ සැරේ හොටක් දීලා නැහැ ඊළඟ සැරේ හොටක් දෙයි. මේ සැරේ වලිගයක් දීලා නැහැ ඊළඟ සැරේ වලිගයක් හම්බෙයි. එහෙම හම්බෙන්න කෙනෙකුට වැඩි. නේද? මේ සැරේ අම්මා පිටිපස්සේ තමයි ගියේ. මනුස්සම්මේ පිටිපස්සේ ගිහලා සැරේ කිකිලියක් පිටිපස්සේ යන්න පුළුවන්. ඉපදිලා. නේද? පිටරෙන් එළියට ආපෙලා ඉන්නේ කිකිලි බෑම් වල වල දන්නේ නැහැ. කොහෙන් ආවද මොනවා වුණාද දන්නේ නැහැ. පහළ වෙච්ච දැනෙතින් තියෙන හැටියට නටනවා. කිකිලි වගේම පහුරු ගගා නේද? පහුරු ගගා ඉතින් පුංචි කාලේ නම් දැකලා තියෙන නේද? පුංචි කාලේ නම් බොහොම හැඩට යනවා. නේද? ඒ වගේ ඒ වගේ පින්නත් මේ මෙවැනි සත්‍යකෘ පිරිසංගත ජීවිත, പ്രേත, භූත, අසුර ආදී තැන් ඒ වගේ මහා දුක්ඛයික තැන්වල උපදින්නේ උපදින්නේ මනෝ සංචේතනාව තණ්හා සහගතව ඇතිවෙන චේතනාව හින්දා මොන චේතනාවද? තව මට දකින්න ඕනේ, තව මට අහන්න ඕනේ, තව මට විඳින්න ඕනේ කියලා ඇතිවෙන හැඟීම. හ්ම්. එතකොට ආදරය කරන අය ගැන මේ කාලේ මේ වර්තමානයේ මේ මොහොතේ Tamange හිතේ නැද්ද දැක ගැනීමේ තෘෂ්ණාවක් හැප්පීමේ තෘෂ්ණාවක් නැද්ද? නැද්ද? කියනවා. ආන්ගේ තෘෂ්ණාව නේද මගේ ඊළඟ භවය සකස් කරන්න හේතු වෙන්නේ. ඒ තෘෂ්ණාව නෙවෙයිද මගේ ඊළඟ භවය සකස් කරන්න හේතු වෙන්නේ. ඒක තමයි මගේ ඊළඟ භවය සකස් කරන්න හේතු වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. වෙන මොකක්වත් නෙවෙයි. එහෙනම් අන්න පින්නත්නි Tamanට මේ මොහොතේ නොදක ඉන්න බැරි නොසයි ඉන්න බැරි නොඉඳ ඉන්න බැරි යමක් Tamanගේ චිත්තසංතාන වල සකස් වෙනවා නම් මේ වස්තුව ඕනේ කියලා. ආන් ඒ ඒ ඒකත් එක්ක ඇති වෙන තල්ලුවක් ඒකත් එක්ක ඇති වෙන ආශාවක් ඒකත් එක්ක ඇති වෙන නොසන්සුන්කම තියනවා නම් ආන් ඒ ආශ්‍රව ධර්මය Tamanට ඊළඟ භවයේ සකස් කරනවා. අන්න ඒකට කියනවා මනෝ සංචේතනාව කියලා. මේක විඥාණයට ආහාරයක් කියලා බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟ ඊළඟ උත්පත්තියට හේතු වෙන්නේ මෙන්න මේ මනෝ සංචේතනාව. එහෙනම් මේ මොහොතේ මට නොදැක නොඅසා නොවිඳින්න බැරි දෙයක් තියෙනවා නම් ඒක ඊළඟ භවය සකස් කරනවා. බුදුජානක වහන්සේ දේශනා කරනවා අන්නේ මනෝ සංචේතනාව ගැන අපිට තියෙන්න ඕන අදහස මොකක්ද කියලා. හරිද අපේ චිත්තසංතානයේ තියෙන්න ඕන අදහස. මොකක්ද තියෙන්න ඕන අදහස? ඉතා ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා මාව කුදලලා අල්ලගෙන අරගෙන යන්න හදනවා ගිනි වඟුරු අඟුරු වලකට දාන්න. මට කොහොම බයක් තියෙද? අම්මෝ දැවෙන්න පිච්චෙන්න බෑ දැවෙන්න පිච්චෙන්න බෑ කියලා ලොකු බයක් තියෙනවද නැද්ද? මම අහන මේ අත්තන්ගේ මේ ජීවිතේ දැන් කී වතාවක් දැවුණද කී වතාවක් පිච්චුණද මානසිකව? දැවුම් පිච්චි නැතුන් නැද්ද? ඕනෑ තරම් ඇති වුණාද නැද්ද? අද හැන්දෑවට ඇතුලෙන් තියනවද නැද්ද? නේද? ගෙදර හැමදාම එකම වෙලාවකට එන දරුවා එන්න පරක් වුණොත් දැවි පිච්චින් තියෙනවා. නේද මොනවා නැතත් ගිහලා බලන්න කියලා දැවෙන පිච්චින් තියෙනවා. මං අහනවා කී සැරයක් කොච්චර ගිනි උහුලලා තියෙනවද කියන්න බලන්න. නේද? මේ මීටත් වැඩිය ගිනි උහුලන ජීවිතයක් ලබා දෙන්න ලබා දෙන්න ආයතනයක් කතා කරමු. ආයතනයක් ඔය විඳ තරම් නේද මොන්ඩිසෝරි යෑමේද මිනිස්සෙක් වුණොත් මොන්ඩිසෝරි තියන්න බෑ. ඉස්කෝලේක හොයාගන්න බෑ. නේද? ඈ ඔයගේ කිරිල ලඬන්න බෑ. මූඩු වැලිය අතර කොච්චර කල් ඉන්නද? අම්මගේ මව ගර්භයේ කොච්චර කල්? කොච්චර කල් දවස් 280 ගානක් අර ගර්භාෂයක් ඇතුළත වෙලා ඉන්න? හ්ම්. ලේසිද? වැඩේ. ඉස්පිරිතාල ගානේ ගිහිල්ලා. හ්ම්. ලේසිද වැඩේ? නෑ ලේසි. නෑ ගිනි අඟුරු වලකට දාන්න තරය යනවා වගේද නැද්ද එහෙනම්? නේද දැවීම් පිච්චීම් ගොඩාක් ඉවරක් නැති දැවීම් පිච්චීම් කායික වේදනා මානසික වේදනා ඊළඟ භවයේ ලැබෙන දෙන තිරසංගත වෙලා ඉපදුණා දැන් මේ නේද කියන්න බැරි තරම් ගොඩක් එක වචනයක් කතා කරන්න පුළුවන් ඒකට මොනතරම් දුක්ඛන්දරාවක්ද මේ ලෝක ලෝකේ ගිහිලා ඉන්න සත්වය විඳිනා වූ දුක් අරගෙන බලන්න කොච්චර දුක් ගොඩක් විඳිනවද කියලා විශේෂයෙන් තිරසංගත සත්වය ආන්ගේ දුක් ඔක්කොම ලැබෙන්න හේතු වෙන්නේ මනෝ සංචේතනාවයි. අපි හිතුවේ නැතුණාට පින්නත් තමන්ගේ ළඟ නොදක ඉන්න බෑ කියලා දරුවෙක් කෙරෙහි හරි කමන්නේ වෙනත් යමක් කෙරෙහි හරි කමන්නේ නොදක ඉන්න බෑ කියලා තමන්ගේ පැත්තෙන් ආදරයක් උපදිනවා නම් සිත්සංතානේ බැඳීමක් උපදිනවා නම් බලන්න බැරිකමක් උපදිනවා නම් වේගයක් උපදිනවා නම් ආන් ඒක ගිනි අඟුරු වලකට දාන්න හදන ශක්තිමත් පුරුෂයෙක් වගේද නැද්ද ඒක විසින් තමයි මාව ඇදගෙන යන්නේ. ඊළඟ භවයක් දෙන්න. හරිද? එතකොට මේසා විශාල දුක්ඛන්දක් උපදවන මෙවැනි ධර්මතාවයක් තමයි දරුවෙක් කෙරෙහි තියෙන ආදරය කියලා කියන්නේ. එහෙනම් බය වෙන්න ඕනද නැද්ද? කෙනෙක් කෙරෙහි බැඳීමක් තියාගන්න බය වෙන්න ඕනද නැද්ද? එහෙනම් බයක් එහෙම දැනලා තියෙනවද මේ ජීවිතේ? ඒකයි කියන්නේ බය නැහැ කියලා. හරිද? ආර්ය විනේහි සංස්කාරයන් පිළිබඳව බය උපදින්න ඕනේ. හ්ම්. මේවා අල්ලන්න බෑ. මේවා අනිත්‍ය වෙන දේවල් නැති වෙන දේවල් මං අල්ලන්නේ නෑ. නේද? හ්ම්. එහෙනම් මේ වෙලාවේ ඇති වෙන සංචේතනාව පිළිබඳ බය ඇති වෙන්න ඕනේ. කෝ ආන්ගේ බය ඇති වෙන අය අර ලැජ්ජාව ඇති වෙන අයට කියනවා ඒ බයෙන් සහ ලැජ්ජාවෙන් සමන්නාගතයි කියලා. හරි? ආන්ගේ සමන්නාගත කෙනා තුල තියෙන්නේ සමන කරන ධර්මයක් කියනවා ඒක බ්‍රාහ්මණ කරන ධර්මයක් කියනවා. හරි හිරියොත්ප්පේන සමන්නාගතෝ මේ හිරි ඔත්තප්පයෙන් සමන්නාගතයි කියලා කියන්න පින්නන්නේ අන්න ඒක ඇති වෙන්න ඕන ඔන්න ඔය විදිහ සංස්කාරයන් කෙරෙහි ඇති වෙන්න ඕන මං අහනවා ඔන්න ඔය බය සහ ඔන්න ඔය ලැජ්ජාව සංස්කාරයන් කෙරෙහි ඔන්න ඔය බය සහ ලැජ්ජාව තියෙනවා නම් ඔය සංස්කාරයන් එක්කම මැරෙන්න හදයිද මං අහනවා මේ අත්තගේ යම් කිසි කෙනෙකුට දිගටම එවැනි දෙයක් ඇති වුණා ලෞකික ජීවිතයෙන් පවා අත මිදලා ස්ථීර වශයෙන්ම කෙලෙස් නැති කරන මාර්ගයකට මේ ජීවිතේ පත් වෙන්න ඕනේ කියන අදහස් පවා එන්න ඕනද නැද්ද? ඔය ලැජ්ජාවයි බයයි තියෙන මම මේක හරියන්නේ නැහැ. මේ මොකද්ද මේ කරන්නේ මම? මට අයිති නැති නේද? ශරීර වගේකුයි මට අයිති නැති හිත වගේකුයි නේද? අල්ලගෙන මම ඒ කොටස කොටසක් අල්ලගෙන මම මොකද කරන්නේ? මට අයිති නැහැ. මට අයිති කරගන්නත් බැහැ. මං අයිති කරගන්නේ කොහෙද? එයාලටවත් ඒවා අයිති කරගන්න බැරි කොට. එයාලටවත් අයිති කරගන්න බැරි ශරීර වගේකුයි. එයාලටවත් අයිති කරගන්න බැරි හිත වගේකුයි. අල්ලගෙන මම මොකද කරන්නේ? ගේකුත් හදාගෙන ඕක අස්සට වෙලා අර ටික එක ළඟින් තියාගෙන නේ? මොලකවල් දාගෙන ඉඳ හදනවා. එතකොට අන්න ඒ මේ මොනලැච්ඡන කරද මේ? සමහර අය කියන්නේ කුලී ගෙදරක ඉඳ ලැජ්ජහ නැද්ද හැමදාම? නේද? ඒ වගේ තමයි මේ ශරීරය කුලිකයක් වගේ. මේකේ මදුවට අනුන්ගේවත් මගේ කියලා අල්ල වෙනවා නේද? අදුම ගානේ මගේ දරුවාගේ හිතේ ඇති වෙන හැඟීමවත් මට පේන්නේ. තව චුට්ටකින් මොකක් ඇතිද කියලාවත් මම දන්නේ මම ආදරය කරන කෙනාගේ මේ තව මොහොතකින් තියෙන ක්‍රියාකාරීත්වය මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ. නේද? උපකල්පනය කරගෙන ජීවත් වෙන්න වෙලාද නැද්ද? හැමෝම පින්වන්දි මේ බලන්න මේ වින්නැහිය. හැමෝම උපකල්පනය කරගෙන ජීවත් වෙන්නේ. මට අහවල් අය මෙච්චර ආදරේ ඇති. නේද? වෙලාවට දෙන ආදරේ ඇත්තෙම නෑ. වෙලාවට නෑ නෑ දිනනවා. නේද? ඔය විදිහට මේ කොලම් වැඩක් නේද මහා විකාරයක් නේද? මැරෙනකම් කොහොමද ඉන්න හදන්නේ? නේද? අතරයි මෙච්චරයි කියේ හිතාගෙන ඉන්නවා නිකන් උපකල්පනය කරගෙන ඉන්නවා. එහෙම එහෙම මේ ඒක කියන්නේ ලැජ්ජාව උපදින්න ඕනේ ඒවා ගැන. මේ වගේ දේවල් එක්ක ජීවත් වෙන්න, මේ වගේ දේවල් එක්ක කටයුතු කරන්න ලැජ්ජාව උපදින්න. අන්නේ ලැජ්ජාව සහ බය බය උපදින්න ඕනේ. බය මොකද? මේවට අත තිබ්බොත් අපි කියනවානේ දෙවියෝ පය ගහන්න බය බිමේ යකු පිලුම් ගහනවා කියන. ඒ භයානකම දන්නේ නැතිද? නේද? ඒ වගේ සංස්කාරයන් කෙරෙහි අනන්ත බයක් ඉපදිලා ඒ සංස්කාරයන් මේ කලකිරිලා ඒකෙන් අත මිදෙන්න කටයුතු කරන අතර වාරයේ සංස්කාරය අභිනන්දනය කරන පිරිසක් ඉන්නවා නුවණ නැති පිරිසක්. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා අපි දැනගන්න ඕනේ පින්නත් මගේ හිතේ ලැජ්ජා බය උපදවා ගන්න. ලැජ්ජා බය කියනකොට අපි හිතුවේ නම් හැබැයි අර කාමයේ වර්ධව හැසිරීම වගේ දේවල් ගැන තියෙන ලැජ්ජා බය කියලා. දැන් තේරෙන විදිහට කොච්චර එහාට ගිය දේවල් තියෙනවද? කොච්චර එහාට ගිය දේවල් තියෙනවද? මේකත් එක්ක අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපිට ලැබිලා තියෙන ධර්මයක් තියෙනවා පින්නත්. අපිට ලැබිලා තියෙන ධර්මය එහෙම ලේසි පාසු එකක් නෙවෙයි. එහි ඇති කරගත යුතු මනෝභාවයන් වගේක් තියෙනවා. ඇති කරගත යුතු සියුම් සියුම් චේතනාවල් වගේක් තියෙනවා. මට ඒවා ඔක්කොම මම ඒවා හොයන එක පැත්තකින් තියෙන බත් හොයනවා හැමදාම. නේද? කෑම හොයනවා. මේ ලැජ්ජාලෙන කාරණාවක් කියමු. කෑම හොයන එක අනිස්සත්තුත් කරනවද නැද්ද? නේද? මම මගේ පැටව බලා ගන්නවා. මේ අනිස්සත්තුත් කරනවද නැද්ද? ආ මම හැමදාම කොහේ හරි නගිනවා අනිත් සත්වත් කරනවද නැද්ද? කුංජ කාලේ දෙමව්පිය ආශ්‍රයේ ඉන්නවා අනිත් සත්වත් කරනවද නැද්ද? නේද? පොඩි කාලේ දෙමව්පියන්ගේ බඩේ ඉන්නලා රිලපට උත් යන්නේ. හ්ම් ඒ වගේ ඉල්ලලා යනවා. එහෙනම් නේද? මැරෙනවා. මැරුණාම මාව සෝනට ගිහින් දානවා. අනිත් සත්වත් කරනවද නැද්ද? මැරිච්ච මලගුණ දාලා නේද? රිලව් රැන්තු යනවා යන්න. එතනට රාගාගේ ගහින්දලා. එහෙනම් පින්නන්නේ අනිත් සත්තු කරන දේවල්ම කර කර හිටියොත් කොතෙන්ද වැටෙන්නේ? නේද? මිනිස්සෙක් විදිහට ඊට වැඩිය ගොඩාක් එහාට ගිහින් ඉතාසියුම් දැන් මං අහන්න මේ පින්නත් නැත්තම් ලැජ්ජාව බය ගැන මම ධර්මයේ තියෙන විදිහට මේ ගැන අපි සාකච්ඡා කරනකොට මේ අතන්ට තේරෙනවද නැද්ද? නේද? කොච්චර සියුම් ධර්මතාවයක්ද මේක කියලා තේරෙනවා. ආන්ගේ තේරෙන්නේ ඇයි? ඒක තේරුම් ගන්න පුළුවන් මානසිකාරයක් සහිත ජීවිතයක් මට ලැබිලා තියෙන හින්දා. නේද? මට ඔලු ගෙඩියක් තියෙනවා. ඒකේ යමක් තේරුම් ගන්න පුළුවන්. ත්‍රිසංගත සත්‍යයකට පුළුවන්ද? බැහැ. එහෙනම් බුද්ධෝත්පාද කාලයක බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලයක මිනිස්සෙක් වෙලා ඉපදීම කොච්චර දුර්ලභද? එතකොට ආන්ගේ manussත්වයට ලබාගත හැකි වටිනම දේ ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දුරකතන දරුවෝ ආදී ගැන විතරක් මේ මානසිකාරය යොදලා අරෙන් පැන්නොත් බලා ගන්නම් මෙහෙන් පැන්නොත් බලා ගන්නම් මෙතනින් මෙහෙම කරගන්නම් කියලා ආන්ගේ මැරෙනකොට දාලා යන්න ඕනේ ඒවා එකතු කරගන්න එකද මේ මානසිකාරයෙන් කරගන්න ඕනේ නෑ එහෙම කරා කියලා ඇති වැඩක් නෑ දුකකටම හේතු වෙන දේවල් විතරයි එහෙනම් ඊට එහා ගිය මහා සැපයකට හේතු වෙන ක්‍රමවේදයක් තියෙන පිළිබඳ මේකෙන් ආයෙ මම අවසාන වරට කියන්නේ අත හැරෙනකම් බලාගෙන ඉඳපා. අපේ ගොඩාක් අය ඉන්නේ කවදා හරි මට මේ ලෝකේ තියෙන දේවල් අතහැරෙයි. අත හැරෙනකම් බලාගෙන ඉඳපා. අත හැරෙන විදිහට අවශ්‍ය කරන මානසිකාරය සකස් කරන්න ඕනේ. හරිද? අත හැරෙන විදිහට අවශ්‍ය කරන මානසිකාරය සකස් කරන්න ඕනේ. ගින්දර අල්ලන් ඉන්නවා වගේ, ගිනි පුළු අල්ලන් ඉන්නවා වගේ මේ සංස්කාරය අල්ලන් ඉන්නේ. හ්ම්. ඇයි ඇනෙනවා, ඇඹරෙමින් පිච්චෙනවා, දැවෙනවා. දැවි දැවි පිච්චි පිච්චි හැමදාම ඉන්නක කල්පනාවක්. නෑ ඒක හරියන්නේ නෑ නෑ ඒක හරියන්නේ නෑ මම මේකෙන් අත මෙදෙන්න ඕනේ. ඊතා සුවදායක මගේ ජීවිතේ මගේ හිත සංස්කාරයෙන් අතම දුවාගෙන කිසිම සංස්කාරයක් ඉල්ලන්නේ නැතුව සුවදායක වැඩ ඉන්න විදිහට මම හදාගන්න ඕනේ. මේක ගිහි ජීවිතේ දෙන කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙවෙයි. කිසිම දෙයක් ඉල්ලන්නේ කිසිම සංස්කාරයක් කෙරෙහි අවධානයක් ඇති නොවන විදිහට සකස් කරන්න. ඒ සඳහා මහා සතිපට්ඨානය, සතර ඉද්ධිපාද, බොජ්ජංග ධර්මයන් ආදි වශයෙන් ඒකුත් ක්‍රමවේදයන් බුදුජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙද්දි මම ඒකෙන් ලබාගත හැකි උපරිමයක් කොට ලබාගත හැකි ලබාගන්නේ නැද්ද කියලා තනි තනියම විමසලා බලන්න. මම මොනවද මේ ධර්මතාවය තුළින් සකස් කරගෙන තියෙන්නේ කියලා විමසලා බලන්න. මම මොනවද මොන ගැඹුරු ධර්මයක්ද මම තේරුම් අරගෙන තියෙන්නේ? මං තාම මේ සංස්කාරයන් හඳා ගන්නමින් ජීවත් වෙනවාද කියලා කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බලලා නේද? ඇයි සංස්කාර වෙනස් වෙලා කියලා අඬනවද නැද්ද? නේද? දැන් අපි හිතාගෙන ඉන්නේ හැම ධර්ම දේශනාවකම මතක් කරගන්න. මොකද බණ අහහා අඬනවා අපි. ජීවිතනයක් කිව්වා කියලා අඬනවා. අහවල් දේ පොඩ්ඩක් වෙනස් වුණා කියලා අඬනවා. බුදුහාමුදුරන්ටත් එක මහා නින්දාවක් ඒක. මෙච්චර වටින ධර්මයක් හිත සම්පූර්ණයෙන්ම සංස්කාරයෙන් නේද? ඊටාම සෞම්‍ය විදිහට අයින් කරගන්න පුළුවන්කමක් තියෙන මේ ධර්මයක් හම්බෙලා අපි මොකද එයා කරදුනෝ ක්‍රියාවක් කරදුනෝ කියලා ඉවරක් නැතුව හඳන්න පවල ඇස්සෙලා. ඇඬෙන්නේ නැති තත්ත්වයට ඉක්මනට හිත හදාගන්න ඕනේ. සකස් කරන්න ඕනේ. ඒක නිසා ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන්. ආඩම්බරෙන් ජීවත් වෙන්න එතකොට. ඊට පස්සේ කියන්න ඕන තැනක ඔයාලට මම සියලු යුතුයකම් ටික කරනවා දරුවන්ට ස්වාමියාට භාර්යාවට ඔක්කොටම කියන්නේ මගේ නියුතුකම් ටික ඔක්කොම මම කරනවා. හැබැයි පුළුවන් නම් මම අඬන්න. නේද? ඔයාලා හින්දා මම අඬන්නේ අඬන්නේ නෑ. ඒ මොකද ඒ අඬන්නේ නැත්තේ අසත්පුරුෂකම නෙවෙයි. ඇඬෙන්නේ නෑ. ඇයි ඒ? සංස්කාරයේ යථාභූත ස්වરૂපය දන්නේ නැත්තන්ට ඇඬෙන්නේ නෑ කියලා. ඉතින් හැමදාම දැවි දැවි පිච්චි පිච්චි ජීවත් වෙන්නේ මොකටද? ඇතුළ පිරිසිදු කරගෙන සැනසෙන විදිහක් බුදුරජාන් වහන්සේ දීලා තියෙදී පිටින් එක එක ඒවා හොයලා සැනසෙන්න ඕනද? පිටින් එක එක ඒවා හොයාගෙන සැනසෙන්න සැනසෙන්න හදන ඇත්තෝ හැමදාම දුකටපත් වෙනවා. එන බාහිර ලෝකේ නෙවෙයි Tamange හිත සකස් කරගෙන සැනසෙන ක්‍රමවේදයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අපිට අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙනකම් කිසිවෙක් අසරණ නෑ පිළිගන්න. ඇයි හැම දෙයකටම ප්‍රතිවිරුද්ධ කුසලයේ සම්පාදනය කරගන්න ක්‍රමවේදය මේ ධර්මයේ තුල තියෙන හින්දා. එච්චර වටින ධර්මයක් ලැබිලා එයින් විපුල ප්‍රයෝජනයක් ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. මගේ මේ ජීවිත කාලයේදී මම මගේ චිත්තසංතානය සකස් කරගන්නවා. අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවයන් තේරුම් ගන්නවා. සියලු සංස්කාරයන්ගෙන් අත මෙදෙන්න අවශ්‍ය කරන ලැජ්ජාව බය අවශ්‍ය ධර්මතාවයන් උපදවාගෙන මේ හිත මේ සංස්කාරයෙන් ගලවාගෙන නැවත දුක් සහිත ජීවිත සකස් නොවන විදිහට සකස් කරගෙන උතුම් සැනසීමෙන් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්නවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනාව කරත්තු දේශිකාන වහන්සේ මහව ගල්නෑවිල පුරාණ ආර්ය සේනාසනයේ ඇහැටවැව එළියාව මල්කම්බා ආරණ්‍ය සේනාසන යන උපේ සේනාසනාධිපති පූජ්‍ය උඩුතුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ